එහෙනම් අපේ ධර්ම සාකච්ඡාව නිම කරමු කාල වේලාවත් ඉක්ම යන නිසා. එතකොට අපි ඊළඟ ධර්ම සාකච්ඡාව අපිට යෙදෙන්නේ 2025 වර්ෂයේ ජනවාරි 4 වෙනිදා. එහෙනම් දැන් අපිට 2024 වර්ෂයේ නිමාවටපත් වෙනවා. ඉතින් මේ වර්ෂය මුළුල්ලේ මං හිතන්නේ අපි ඊටාම වටිනා ධර්ම කරුණු සාකච්ඡා කළා. ඒ සඳහා ගිහි පැවිදි බොහෝ දෙනෙක් සහ සම්බන්ධ වුණා. ඒ හැමදෙනා වහන්සේටත් සියලුම ගිහි භවතුන්ටත් අපි පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම මේ කටයුතු අපිට මෙහෙම කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන විශේෂයෙන් මේ තරුණ දරුවන් ගාක් මේකට සහයෝගය දක්වනවා මේ ධර්ම සාකච්ඡාවක් මේ විදිහට පවත්වමු කියලා මුලින්ම අපිට යෝජනා කළෙත් ඒ ත්‍යාගී දුව ඇතුළු ඒ තරුණ දූ දරුවන් පිරිස ඒ වගේම අපේ අනුරාධපුරයේ අනුරුද්ධ හාමුදුරුවෝ මූලික වෙලා තමයි අපිට මේ කටයුතු මෙහෙම පවත්වමු කියලා යෝජනා කරලා ඒක ආරම්භ කළේ ඊට පස්සේ තව බොහෝ දෙනෙක් අන්තර්ජාල පහසුකම් අපට සලස්වා දෙන්නට ඇත්තටම වාර්ෂිකව මේ Zoom තාක්ෂණයෙන් මේක පවත්වාගෙන යන අන්තර්ජාල පහසුකම් සලස්වලා දෙන්න අවුරුද්දක් ගානේ මුදල් ගෙවලා මේක පවත්වන ඊළඟට අපේ අරුණ මනතුංග මහත්මයා වගේ අය ඒ දේශනා තව බොහෝ දෙනාට අහන්න සලස්වනවා ඊළඟට හැම දවසකම මේ කටයුතු තාක්ෂණික වශයෙන් අවශ්‍ය දේවල් වලට සහයෝගය දක්වන්න අපේ බුද්ධික ප්‍රනාන්දු මහත්මයා එතකොට කසුන්ගමගේ මහත්මයා ඇතුළු එතකොට ත්‍යාගී දුවත් ඉඳ තියෙන අවස්ථාවල සම්බන්ධ වෙලා අරුණමණතුංග මහත්මයා ඇතුළු මේ පිරිස තාක්ෂණික වශයෙන් මේ කටයුතු වලට සහාය වෙනවා. ඉතින් මේ සියලු දෙනාගේම සහසම්බන්ධතාවයේ උදව් උපකාරය ඇතුවයි මේ කටයුතු අපිට මනවින් පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. වගේ විශේෂයෙන් සිහි කරන්න ඕන වෙනුස්ක පුතා හැමදාම මේ පෝස්ට් එක හදලා નિયમિત වෙලාවට අපිට එවනවා අනිත් අයට ඒක යොමු කරනවා. ඉතින් ඒ දරුවත් ලොකු කැපකිරීමක් කරනවා. ඒ සියලුම දෙනාගේ සහයෝගයෙන් තමයි මේ කටයුතු මේ විදිහට පවත්වාගෙන යන්නේ. ඉතින් 2024 වර්ෂයේ ඔය හැම දෙනාගේම සහයෝගයෙන් අපිට ඊටාම සාර්ථකව මේ ධර්ම දේශනා සාකච්ඡා මාලාව පවත්වන්න පුළුවන් වුණා. ඒ සඳහා දායක වුණු සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම අපි කෘතවේදීව පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ හැම දිනාගේම ධර්මඥානෙ දියුණු කරගන්නට මේ කුසල් හේතු වේවා කියලා. ඉතින් අද දවසේ ඒක රාශී වෙලා ධර්ම ශ්‍රවණය කළ වටිනා ප්‍රායෝගික දහම් පැන විමසලා තමන්ගේ ධර්මඥානය වගේම අන් අයගේ ධර්මඥානයත් දියුණු කරන්නට ක්‍රියා කළ සෑම සියලු දෙනාටම මේ කුසලය ධර්මඥානෙ දියුණු කරගෙන සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. හැම දිනාටම තෙරුවන් සරණයි. ලබන්නා වූ 2025 නව වර්ෂයත් සියලු දෙනාට නිදුක්ව නිරෝගීව සුවපත්ව තම තමන්ගේ සියලු යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගෙන සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක ජීවිත ගත කරන්න හැකි වාසනාවන්ත සුබ නවවසරක් වේවා කියලා අපි හැම දිනාටම ආශිර්වාද කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු අපගේ ප්‍රඥාව දියුණු කිරීමට අපගේ දුක නිවීමට අද දින පැය දෙකකට අධික කාලයක් වගේම සම්පූර්ණ වසරක කාලයක් අද අධික අපේ වසරක කාලේ නිමවටපත් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ වහන්සේ මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මය පතන්නව කාලයකදී පතන්නව බෝධියකින් වහන්සේගේ සසර දුකින් නිවීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු අවසරයි